අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියෝරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි වැඩමුළුව නැත්නම් සැසිවාරය ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට කරුණාවෙන් මතක් කරමු අවසරයි ස්වාමින් වහන්සේ ඊයේ ප්‍රශ්නය අද අද ප්‍රශ්නය දෙකම එකට අහන්නේ. පළවෙනි ප්‍රශ්නය. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. ඊයේත් අද පාන්දරත් පරයන්ක භාවනාව කරන විට අතීත අනාගත සිතුවිලි ගලාගෙන එනවා. ආශ්වාස ප්‍රශ්වාසය නොකැඩී පවතිනවා. ගොරෝසුව පවතිනවා. ඊට පසු සියුම්බ පවතී. පපුව ගැහෙන්නත් පටන් ගත්තා. අද ඒ කිසිම දෙයක් ආවේ නැත. බලාගෙන සිටින විට හුස්ම වැටෙනවා දැනෙනවා. වේදනාවක් ආවා. ඉරියව් මාරු කරමින්ම ආශ්වාස ප්‍රශ්වාසය කළා. මේක මහා විපරීත දවසක් කියලා හිතෙනවා. ගරු ස්වාමින් වහන්සේ මෙයින් ඉදිරියට යාමට මට උපදෙසක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට අති උතුම් නිවන් සුවයම අත් වේවා. ඔව් මේකේ පටන් ගන්නකොට මේ හිතවිලි වලින් කතා පටන් ගන්න තියෙන්නේ. ඊගා වාක්‍ය ලියලා තියෙනවා. හිතවිලි තියෙද්දි මට ආනපානේ බලන්න පුළුවන් උනායි කියලා කවදා හෝ හිතවිලි කියන්නේ නැතුව මට හිතවිලි තියෙද්දි ආනපානේ කියන්න පුළුවන් උනා කියන මානසිකත්වය ආපු දවසේ බහන බොහොම ඉක්මනට දියුණු වෙනවා. තාමත් ලියන්නේ වැරදිච්ච දේවල්. හිතවිලි එනවා. ඒ වාක්‍ය ලියන්න ඕනේ නැහැ. ඒ වාක්‍ය නැතුව ලිව්වනම් රචනය හරි ලස්සනයි. මම හිතවිලි තියෙද්දිත් මට ආනපන කරන්න පුළුවන් වුණා. වේදනාවක් ආවා. මම ඉරියව් වෙනස් කරා. ඒත් මට සතිය පවත්වන්න පුළුවන් වුණා කියලා අර ඒ හැකියපැත්ත බලන්න දැන් පටන් ගන්න තියෙන්නේ. එච්චරක් කියන්නේ වැරදිච්චව කතා කරන්න කරන්න හිත වැටෙනවා. හිත මන්දෝත්සාහය වෙන. ඒ කියන්නේ වැරදිලා නෑ කියන එක නෙවෙයි. වැරදිච්ච කතා නොකර නිකන් ඒ මාර්ගයෙන් වැරදිච්ච ප්‍රතික්ෂේප කරන්න පුළුවන් පිටු දකින්න පුළුවන්. එතකොට තේරෙනවා ලියන හරියක් ලියන්නේ තනියම ආනපාන දකින්න වෙලාව හෝ හිතවිලි ASCII ආනපාන දකින්න වෙලාව හෝ වේදනා ASCII ආනපාන දකින්න හෝ ඉරියව් මාරු කරද්දී කොහොම කෙරුවත් ආනපානයත් එක්ක සතියත් එක්ක තියෙන යාලුකම හැසුරෙන් දෙන්න වැඩෙනවා. ඒ නිසායි හරි පැත්ත හරියන පැත්තට ධෛර්යය දීලා හරියන පැත්ත ගැන විතරක් කියලා වැරදි පැත්ත ලියන්න වීම කොලනාස්ති කිරීමක්, චින්තනාස්ති කිරීමක්, කාලේනාස්ති කිරීමක්, ක්ෂණ සම්පත්‍ති ඉක්ම යෑමක්. ඒ නිසා ඒව ගැන කතා කරන්න එපා. හොඳ පැත්ත ගැන විතරක් කතා කරනවා. එතකොට පුදුම විදිහට බලනකොට අපි ළඟ තියෙන ටොං ගණන් හොඳ පැත්ත. ඒක නිසා මේකමයි ක්‍රමේ ඒ ලියලා තියෙන ක්‍රමෙත් හරි. නමුත් ඉදිරිපත් කරනකොට අර විදිහට මේ පටන් අරගෙන තියෙන්නේ මට හිතවිලි එන්න පටන් ගත්තයි ඒ වගේ දේවල් ලියුණාට පස්සේ කපලා දාන්න. කපලා දාලා අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේ නැත්තම් මූල කර්මස්ථානයේට මුදුන්පත් වෙච්ච වෙලාවේ රචනාව පටන් ගන්න. නැත්තම් මුස්පෙන්තුයි කියලා කියන්නේ. හුනියමක්. මේ වැරදි දේවල් වලින් පටන් ගන්න. ඒ නිසා වැරදි දේවල් පැත්තක තියලා අන්තිමට දාන රචනයේ අන්තිමට අවශ්‍ය නම් මම මේ ආනාපාන දිහා බලන්නේ හිටියට මට හිචිලි කරදර තිබුණා, වේදනා කරදර තිබුණා, ශබ්ද කරදර තිබුණා කියලා නොකිය බැරි කමට ලියනවා පස්සේ. මුලින්ම දාන්න එපා දාපු ගම අපි මේ අකුසලයට මුල් තැන දුන්නා වෙනවා. මේ ක්‍රමයේ දෝෂයක් නැහැ. ටිකට මේ කරන්න ඉදිරිපත් කරන රචනා කරන ක්‍රමය, කමඨාන් වාර්තා කරන ක්‍රමය තව පිරිසුදු කරගන්න ඒකට ලොකු යම්මක් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මා භාවනාවට ආදුණකෙක්මි. පරයන්ක භාවනාවෙහි යෙදීමේදී ආශ්වාස ප්‍රශ්වාස මිනිත්තු කීපයක් යනතුරු සතියෙන් යුක්තව කළ හැකිමුත් ඉන්පසුව සතිය නැති වී යයි. නිදිමත ස්වභාවයක් දැනෙන අතර අතීත වර්තමාන සිද්ධීන් මතකයට නැඟේ. මෙය මගහැර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබට නිදුක් නිරෝගී සුවය මෙන්ම මේ අත්භවයේදීම නිර්වාණය අවබෝධ වේවායි පතමි. සාදු. ඉතින් මේක අර පේන හුස්ම රැලි ගැන හතරයි කියලා හිතන්නකෝ. පටන් ගන්නකොට මට පේන්නේ හතරයි පහයි කියලා තියෙනවා. ඉඳ ගන්නකොට අදිෂ්ඨාන කරන්ඩ මට මේ හුස්ම හතරක් පේන එක පහක් දකින්න ලැබේවා කියලා ඔච්චර තමයි භාවනාව කියන්නේ. ඒ වගේම දැනගෙන ඒකට ලෑස්තිලා ගියොත් හතර පහ කරගන්න අමාරු නෑ. ඊටසේ පහ හය කරන්ඩ ඔය ටික ටික දැන් ඔය තිබ්බ පියවර එක එක වැඩි කරන්ඩ වැඩි කරනකොට තේරෙයි ඔය ඊට පස්සේ එන නිින්ද හෝ ඊට පස්සේ එන දේවල් භාවනා වැරද්දක් නිසා වෙන දෙයක් නෙවෙයි මේ ආනාපානයේ ජවනිකාවෙන් අයින් වෙච්ච නිසා නැත්තම් එයා ලීන භාවයට අප්‍රසිද්ධ භාවයට පත්වීම නිසා අනිත්‍යව මතුවලා තියෙන්නේ. නිසා තියෙනකන් තව එක හුස්මක් දෙකක් බලා ගන්නා සුළුව සූදානම් ශරීරයෙන් ලෑස්තිලා යන්න යනකොට යනකොට තමයි තේරෙන්නේ මේ ආනපානෙ නොතිබුණාට හිතවිලි තිබුණාට නිදිමත තිබුණාට ඒකට අවදි වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. සතිමත් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට අප්‍රමාදී වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නෙමෙයි බලන්නේ. අපි බලන්නේ හරි නිකන් ආනාපානෙ තව එකක් වැඩිපුර බලන්න හදනවා වගේ. ඒක පුළුවන් නම් තව එකක් බලන්න හදනවා වගේ. අන්නේම කරන්න කරන්න භවනා පුදුමාකාර ගුණයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඔය හුවෙලා තියෙන එක හරි. ඒක තව වැඩි කර ගැනීමට ක්‍රමසහවිදි මේ දේ කිරුවොත් හොඳයි කියලා හිතනවා නම් ඒ ටික කරන එක තමයි භාවනා කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. තුන්වන ප්‍රශ්නය. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආනාපාන සතිය වඩමි. භාවනා වැඩසටහනේ තුන්වන දිනේ සවස පර්යංකයේදී මා මෙතෙක් අත් නොවිඳි දෙයක් අද්දුටු නිසාම මෙය ලියමි. ආනාපානය බලමින් සිටියේදී ටික වේලාවකින්ම ආනාපානය නැවති සිතුවිලි එකිනෙක මහා ප්‍රවාහයකින් ගලා ආ අතර එම සිතුවිලි වලටම බැඳි බැඳි මගේ සිතත් ගමන් කළේය. විටින් විට සතිය පැමිණ එය මතක් කර දුන්නද මෙම ප්‍රවාහය දිගින් දිගටම පැවතුණි. නමුත් මා දිගටම අත් නොහැරම බලා සිටියමි. බොහෝ වේලාවක් ගත වෙන විට මාද හොඳින්ම හෙම්බත් වෙමින් සිටි අතර කවරදාවත් නොමැති ලෙස මාහටම මාව නැති වී යන වාසේ දැනුනි. සිදු වූ කිසිවකට මම වග නොවන බවද මගේ වරදක් නොමැති බවද මට ආතතියක් නොමැති බවද ටිකෙන් ටික වැටහුණි. ඒ අවස්ථාවේ මාහට සිතුනේ මගේ කියා දෙයක් නොමැති බවය. ඉහත පරයන්කයේදීම දෙවනුව මෙසේද සිදුවිය. නැවත මා ආනාපානය ටික වේලාවක් බලා සිටින විට ආනාපානය අභිබවා දකුණු උරහිස දිගේ පැමිණි අධික වේදනාවක් මුළු දකුණු අතම සහ අතේ නහර අඹරවාගෙන අත්ල දක්වා ගමන් ගනිමින් අත්ල වේදනාවෙන් පුපුරන්නට මෙන් විය. ඉන්පසු එම වේදනාව අතින් හෘදයටද ඉන්පසු පාද දක්වාද කයේ දකුණු පැත්තේ පැතිර අතර බොහෝ වේලාවක් මෙය සිදු වූ අතර මාහට ඊතා වේදනා දුන්නද වෙන කිසිම දාක නොමැති ඊතා සුපහන් ප්‍රසන්න සිතකින් මාහට එම වේදනාව දෙස බලා සිටිය හැකි විය. මගේ සිතේ කිසිදු द्वේෂයක් හෝ ගැටීමක් මා අත් නොවින්දෙමි. මෙම தත්ත්වය පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙස් ගත යුතු බව සිතුනේ ඊයේ හවස ධර්මදේශනාවට සවන් දුන් පසුය. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිර්වාණ සෝයම අත්වේවයි පතමි. සාදු සාදු. ඉසලලිපේකනත් ඔතෙන්ට ලියන්න පුරුදු වෙනවා නම් ආනපන නැතිවීමක් නෙවෙයි හිට වෙන්නේ. ආනපන පැත්තකට දාන්න ඔය හිතවිලි එනවා, වේදනාව එනවා. ඒතකොට සතිය කරනවා කියලා පැත්තකට දාන්න නැතුව මේකේ සතිය තියෙනවා, අරමුණු මාරු වෙලා තියෙන්නේ කියලා මේක හරි පැත්තෙන් බලන්න පටන් අරගත්තොත් කොච්චර වේදනාව හිතවිලි ආවත් ඒවා මල් මාලයකට මල් ලැබුණා වගේ හැම එන මලටම ඉදිකට්ට ඇනගෙන ඇනගෙන යන එකයි තියෙන්නේ. එතකොට මිනිලා එනවා පොලිමේ. එතකොට බලනකොට මේව අල්ලගෙන මේක හොඳයි මේක හරි මේක වැරදි කියන ගත්තොත් හිටනරක් වෙනවා. එන කොයි එක හරි කමන්නේ. සිචවිල්ලක් නම් වේදනාවක් නම් සද්දයක් නම් ආනාපානෙ නම් ඉරියව් වෙනස් කිරීමක් නම් කොයි එකත් හරහා සතිය යnderින්ද එතකොට මේ නම් සතියට අහුවෙන්නේ නැති සතියට සතියට විනිවිදින බැරි මොකක්වත් නැහැ. හැබැයි වැරදිලා හරි සොත් මෙතන සතිය නැතිලා කියලා ඒකට බේත් නැහැ. එමයක් වෙන්නේ නැහැ. සතිය තියෙනවා. අපි පිළිගන්න කැමති නැත්තම් උටි අපි අර ඉස්සලා ලියුමට බේකනා වගේ මට උත්තර දෙක තුනයි බලන්න පුළුවන් ඊට පස්සේ හිතවිලි එනවා ඊට පස්සේ සද්ද එනවා කියලා කියනවා. මේ කියන විදිහට හිතවිලි ආවත් සද්ද ආවත් මට ඒ හරහා සත්‍ය පවත්වන්න පුළුවන් කිව්වොත් එකම පුද්ගලයාම තමයි හැකි සංඥාවෙන් පුළුවන් කියලා බැලුවා පුළුවන්. බෑ කිව්වොත් බෑ. නමුත් මේක නැවත නැවත කරලා තමන්ගේ අත්දැකීමට එකතු කරගන්න එතකොට මේ සතිය කියන ධර්මයට මරණයත් විනිවිදින්න පුළුවන්. මරුණාට පස්සෙත් ඊගේ ආත්ම සතිය මේ ආත්මෙට කෙරප් දෙනවා. ඒකට සතුප්පාද කියලා සතුවචන්සේ සඳහන් කරලා තියෙනවා. මම මෙච්චරක් සතිය වඩලා තිබුණා මේ ආත්මේ මරණය අරහත් යනවා කියලා තියෙනවා. ගිහිල්ලා ඊගාව මරණයෙන් පස්සෙත් මම මෙච්චරක් වාතිය වඩලා තියෙනවා කියලා දන්දහ බික්කවේ උපජ්ජති සතුප්පාදෝ කියලා අමාරුයි තේරුම් ගන්න. නමුත් තේරෙනවා මම මේ වඩන ලද සතියක් තියෙන කියලා. ඒ නිසා ඔය සාමාන්‍ය කැස කිබිස විතරක් නෙවෙයි කොයි එකත් සත්‍යෙට විනිවිදින්න පුළුවන්. නෑ කියලා විතරක් කියන්න පුරුදු වෙන්න එපා. එතකොට සත්‍ය මුසුප්පු වෙනවා. තියනවා කියන හැඟීමෙන් බලන්න පළවෙනි ওই ගිසල ලියු ප්‍රශ්නේ කරා මේකට දෙන්නටම කියන්නේ එච්චරයි. එතකොට දවසින් දවස විනිවිදින්න පුළුවන් දේවල් ප්‍රමාණය තීව්‍ර දේවල් වල දේවල් වල තීව්‍රතාවය තිබුණත් විනිවිදින්න පුළුවන් බව ජීවිත පරියාදාන වෙච්ච නැත්නම් මුළු ජීවිතේ පුරාම කර හැකි සටනක්. කළ හැකි භාවනාවක්, කළ හැකි දියුණුවක් ඒ නිසා මෙතනින් පටන් අරගෙන ශක්මන එදිනදා වැඩ හැම තැනදීම මේ සති ප්‍රවාහයේ දිකට පවත්වන්න උත්සාහ ගන්න එක තමයි තින් කමඨාන් සුද්ධ කිරීම පතේ මතක් කරන්න තියෙන්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම ඔබ වහන්සේගේ කමඨහන් පරිදි සියලු මාගේ දියුණුවට ගත හැකි කරනු සම්බන්ධ කරමින් භාවනාවේ යෙදෙමි. මාගේ සතිය මට හැකි සෑම අවස්ථාවකම මෙම කය අතීතයේ හෝ වර්තමානයේ දකින විට එය නැවත නැවත මෙම මොහොතට ගතිමි. සක්මන් භාවනාවේදී හිටගෙන ඉන්නා බව පොළවේ තද ගතියත්, කයේ තද ගතියත් ගැටෙන නිසා දනිමි. මෙලෙසම පර්යංකයේදී යට කයේ තද බවත් පොළවේ තද බවත් ගැටෙන හේයින් මට නිින්ද ගොස් නැත, මැරි නැත, සිහි නැති වී නැත යනුවෙන් හඳුනා ගනිමි. පර්යංකයේදී ස්වාමින් වහන්සේ කියූ අයුරින්ම යටකයේ වේදනා අමතක කොට උඩුකයට සිහිය තැබීමට පටන්ගත් හේයින් දඟලන හා නිසංසල භාවයේ අඩු වෙමින් පවතී. කයේ වේදනා යටපත් කිරීමෙන් පසු එම ආකාරයෙන් පර්යංකයේ තවද සිටීමට හැකියවොද අලසකමක් මතුවී ඇත. එම අලසකම ඒකාරේ ආකාරයටම ඉඳීමට සිත නොදෙන්නේය. මෙයට පිළියමක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය පතන අතර නිවන් සුව මෙම ආත්මයේදීම ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. ඒ වගේ අලසකම වෙනවා දකින්න එක ආනපනි දක්නටදී උඟාක් සිවුම අරමුණක්. ඔක මෙතෙක් කල් එන්නත් ඉස්සෙල්ලා අපි ඕකට පිළියම් කරන්න ගිහිල්ලා මේ අපි එයාගේ න්‍යාය පත්‍රයට යට වෙලා තියෙන්නේ දැන් එනවා පේන්න පටන් අරගනි. මේක නාම ධර්මයක්. ඒ නිසා රූප ධර්ම හොඳට හිත එක දිගට යනකොට අලසකමට විවිධ මුණක් තියෙනවා. කම්මැලිකම, ඒකාකාරීකම, බය, අනතුරුදායක ගතිය, සැක උපදවන ගතිය විවිධ මුණක් තියෙනවා. ආන්නේ කෙනකොට ඒක දිහා ඒක දිහා ලෑස්තිලා ගිහින් බලනවා වගේ බලන්න. බලනකොට පේනවා මේකට ප්‍රතික්‍රියා නොකර බලාන හිටියොත් මෙයා පරාදයි. ඒ කම්මැලිකම කියලා නැගිටලා ගියොත් එයා දිනු. ඒක නිසා ඒක ලෑස්තිලා යන්න. එතකොට මේ යටිකය වේදනාවලට ප්‍රතික්‍රියා වශයෙන් ඉරියව් මාරු කිරීම පිළිබඳව කියලා තිනවා. ඉරියව් මාරු කරාට කමක් නැහැ. ඊට වැඩිය අඩුවෙන් අද මාරු කරනවා නම් අදට වැඩිය අඩුවෙන් හෙට මාරු කරනවා නම් ඉරියව් මාරු කරලා ඇති ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉරියව් මාරු කරන එක දක්ෂකමක්වත් මේ දිනු කල යුත්තක්වත් නෙවෙයි. නමුත් ඉරියව් මාරු කරලා හෝ ඉරියව් මාරු කරලා පස්සේ හෝ නැවත සත්‍ය පිටව ගන්න පුළුවන් නම් දෝෂයක් නැහැ. ඒක නිසා මාරු කරාට කමන්නේ. හැබැයි ඒක ඇබ්බැහියට වැඩි කරන්න එපා. එන්න එන්න අඩු වෙමින් යනවනම් ඒක ගැන ගණන් ගන්න එපා. කෙසේ නමුත් ඒ ඒ උපක්‍රම කරන්න කරන්න ඔය කම්මැලිකම නීරසකම ළඟ ළඟ එන්න පටන් ගන්න එකට ලැහැත්තිලා ගිහිල්ලා ඒක අරමුණු කරන්න ඒක ආලම්බණයක් කරගන්න මේ ඒකට මුහුණ දෙන්න පුරුදු වුණොත් තමයි තේරෙන පටන් අරගනි අපිට මේ රස හොයන්න ගිහිල්ලා තමයි මේ සංතරයක් හම්බෙලා තියෙන්නේ. ඒ නිරස දෙයට අපි ප්‍රමෝද කරන පටන් අරගත්තොත් නිවන එච්චර දුර නෑ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත ගෞරව නමස්කාර පූර්වක ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව පිළිබඳව සක්මන ආරම්භයේදී අඩිය තැබීම බරට දැනෙන අතර දීර්ඝව සක්මන් කිරීමේදී අඩි තැබීම ක්‍රමෙන් සහැල්ලු වන බවක් දැනේ. බාහිර සිතුවිලි මතුවී අරමුණ වෙනස් වන විට ඔබ වහන්සේ දී ඇති උපදෙස් අනුගමනය කර නැවත අරමුණෙහි සිත පිහිටුවා ගැනීමට උත්සාහ කරමි. සිත අරමුණෙහි රඳවා ගැනීමට මද වේගයකින් සක්මන් කළ යුතුය ඇත. පර්යංක භාවනාව දීර්ඝ සක්මන් භාවනාවකින් පසු පරයන්ක භාවනාවට වාඩි ගතිමි. එසේ වාඩි වූ වහාම කය තැම්පත් වීමට උත්සාහ දන්න බවක් පෙනී ගියද මෙතෙක් පළමුව සිත තැම්පත් කර ගැනීමට ආනාපානය තුලින් උත්සාහ කළෙමි. ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් අනුව මුලින්ම කයට තැන්පත් වීමට ඉඩ හැර සිතින් ඒ දෙස බලා සිටිමි. කය තැන්පත් වූ බවක් හැඟෙන අතරම ඒ සමග හිතෙහිදි ප්‍රීතියක් සහ එකඟ බවක් ඇතිවන බවක් පෙනී යයි. ඉන්පසු ආනාපානයට සිත යොමු කරමින් එහි ඇතිවන වෙනස්කම් වලට සිත යොමු කර සිටින අතර සිතුවිලි හා කයේ වේදනා අනුව අරමුණු වෙනස් වන අවස්ථාවලදී ඔබ වහන්සේ දී ඇති උපදේශ අනුගමනය කර ඒවා මගහරවාගෙන දීර්ඝ වේලාවක් සමාධියෙන් සිටිය හැකිය. මෙසේ වැඩි යැත්තේ සමතය නම් ඒ තුලින් විදර්ශනා භාවනාවට නැඹුරු විය හැක්කේ කෙසේදයි පහදා දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවායි පතමි. මේ සමත උනත් කමන්න විපස්සනා කරන සතිය වැඩෙන බවට වග බලා ගන්න. සතිය වැඩෙනවා නම් අපිට ඔය ගියර් මාරු කරගෙන ඉන්න දෙයක් නැහැ. සතිය විශ්ීම කරගෙන යනවා. එනිසා මෙතන සැක කරන්න ගියොත් වෙන්නේ සතියක් නැති වෙනවා. සමතේ නම් සමතේ විපස්සනා විපස්සනා ඒක ගැන බය වෙන්න එපා. ওই දෙකටම මුල් වෙන්නේ සතිය. දෙකටම ආසන්න කාරණා වෙන්නේ සතිය. බලන්න පරියන්කෙන් පරියන්කෙට සක්මනේ සක්මන්ට එලඹ සිටි ගතිය, අවදි වෙන ගතිය, සතිය වැඩෙනවා නම් අනිකුත් වගකීම් ගැන එච්චර ගණන් ගන්න එපා. දන්න අනුග්‍රහයක් දක්කලා සතිය අඛණ්ඩ වීමක් වෙන්න අරින්න එතකොට අපිට වගකීමක් අවශ්‍ය වෙන්නේ මේ සමථ විපස්සනා කියලා දැනගන්න ඕනකමකුත් නැහැ. ඒකෙන් මේකට මාරු කරන්න ඕනකමකුත් නැහැ. මොකද සත්‍ය පෙරමුණට ගත්තොත් එයා දෙන්න තියෙන හොඳම සංකල්පනේ තමයි අපිට ලැබලා දෙන්නේ. හොඳම කම්බිනේෂන් එක. ඒ නිසා සත්‍ය ගැන විතරක් හිත කරදර ගන්නව නම් ගන්න ඒකත් සත්‍ය හිත කරදර ගත්තයි කියලා සත්‍යට සිල් වැඩක් නැහැ. නමුත් මේ සමථ විපස්සනා පැත්තට යන්න හැදුනොත් මතක තියාගන්න පාරෙන් පිටපයින් ඉඳ හැදා. සත්‍ය මුල් කරගෙන යන්න. 6 ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්ස. පෙර දින උපදේශ පරිදි මටත් නොදැනී දැස් විවර වුවද එම තත්වයෙන්ම තවත් මිනිත්තු 10ක් පමණ පර්යංකයේ සතිය පිහිටුවීමට මට හැකිවිය. එසේම පර්යංකයේ සිටින විට ආනාපානයට වඩා මට සිහිය පිහිටුවීමට පහසු වන්නේ ඉරියව්ව පිළිබඳවය. පසුපස හා පාද ආසනයත් සමග ස්පර්ශයෙන් ඇතිවන තදගතිය වෙත සිහිය පිහිටවමි. ඊයේ හවස ඔබ වහන්සේගේ ධර්මදේශනයෙන් පසුව දැනෙන වේදනාවන් පිළිබඳ සතිය පිහිටුවීම ඉරියව්ව පිළිබඳ සතිය පිහිටුවන්නාටත් වඩා පහසුයයි මට සිතේ. එසේම වේදනාවන්ට සතිය පිහිටුවා සිටින අතර වරින් වර ඉරියව්ව වෙත සතිය පිහිටුවයි. එය ඉබේම සිදුවන්නකි. මිනිත්තු කිහිපයකට පසුව සතිය නැවතත් පාදයේ ඇතිවන වේදනා හා හිරිවැටීම් වෙත පිහිටුවමි. තවද පර්යංකයේ ඉරියව්ව පිළිබඳ සතිය පිහිටුවා සිටින විටදී අත්ල මත යම් බරදයක් ඇති බවත් දැනේ. එවිට එයට සතිය පිහිට වූ විට එය ක්‍රමයෙන් නොදැනී යයි. ඉරියව්ව හා වේදනාවන් පිළිබඳ සතිය පිහිටවමින් ඒ මිනිත්තු 30ක් පමණ එකම ඉරියව්වක සිටීමට මට දැන් හැකිය. ඒ පිළිබඳ සතුටු වෙමි. තව දුරටත් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම ප්‍රාර්ථනීය බෝධීකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. මේකෙදී සතිය පිහිටුවා ගත්තට පස්සේ කොණ්ඩේ තියෙනවනම් දෑතර බඳින්න පුළුවන් වගේ සතිය විවිධාකාර පැති දිගේ යයි. වග බලා ගන්න මූලික සතිය ඇති කළ දුන්නාට පස්සේ එක්ක වේදනා එක්ක ඉරියව්ව එක්ක ආනාපානෙ එයා ඕජාව තියෙන දිහාට මුල ඇදලා යනවා වගේ මුලට හැදෙන හැටි කවුරුත් කියලා දෙන්න ඕනේ ඒක යන්නේ තෙත තියෙන තැනට ඕජාව තියෙන තැනට. ඒක හතුරන්නේ යන්නත් ඒවා. එහෙම එකක් ඇත්තේ නැහැ. හඳුරන හඳුරන උඩ පැත්ත තමයි අපි කප්පාදු කරලා අරීමේ මුල් දුවන්නේ ඕජාවට. ඒ නිසා සතිය තමයි වැඩෙන්න ඕනේ. එයා යන්නේ වඩා වඩාත් ධර්මෝජාව තියෙන දිහාට. ඒ නිසා ඒක වේදනා අරමුණු කරන්න පුළුවන්, ඉරියව් අරමුණු කරන්න පුළුවන්, ආනපනිය අරමුණු කරන්න පුළුවන්, පිම්බි වැකිලිම අරමුණු කරන්න පුළුවන්, වම දකුණ අරමුණු කරන්න පුළුවන්. සත්‍ය හදාගත්තට පස්සේ එයා දන්නවා ඒක හසුරුව ගන්න හැටි අපිට තියෙන්නේ වැල යන පැත්තට මැස්ස ගහගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම භාවනාව පුරුදු වූයේ මෙම නිස්සන්න වනය තුලිනි. මම සක්මන් භාවනාවේ යෙදීමේදී වම දකුණ ලෙස පාද තබමින් සිහියෙන් නැවිදිමි. වම් කකුලේ විලුඹ ඇඟිලි ලෙසද දකුණු කකුලේ විලුඹ ඇඟිලි ලෙසද සිහි කරමි. තවද කකුල ඔසවන විට පාදයේ චලනද සිහි කරමි. පාදයේ යටිපතුලට පොළවේ උණුසුම සීතල හොඳින් දැනේ. වැලිවල රළු බව සියුම් බවද හොඳින් දැනේ. මෙම ආකාරයට පා සටහන් 20ක් 30ක් පමණ සතියෙන් ගමන් කළ හැකියි. සක්මන් භාවනාවේදී සිත පිට ගියද ආපසු ඉක්මනින් සතිය පැමිණේ. නමුත් පරයන්ක භාවනාවේදී එම ආකාරයෙන් සතිය නොපවතී. පරයන්ක භාවනාව සඳහා ඉඳගත් වේලාවේදී සතිය පැවතුනද හුස්ම පහක් පමණ ගන්නා විට සිත පිටයයි. එවිට සතිය ආපසු පැමිණියේ බොහෝ වේලාවකට පසුය. නමුත් සිත පිට ගිය බව සතිය ආපසු දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයක් ලැබේවා නිවන් සුව ලැබේවා සක්මනේ තමයි ගොඩක් වෙලාවට ඔය හිත පිට යන ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ ඒ විශ්වාසයෙන් ගිල්ලා අධ්‍යයන්කට ගියාම හැම වෙලාවෙදීම හිත පිට යන වෙලාව බලනවා වගේම අතීටත් වඩා පිට ගිය හිත නැවත අරමුණට එන පැත්ත බලලා විස්තර ලියන්න පුළුවන් නම් භාවනාව එහෙම නැත්නම් භාවනායේ වාර්තා කිරීම ඉතාමත්ම සක්‍රියයි පිට ගියේ කොතනද සද්දේක සද්දේ ඉඳලා කොහොමද නැවත ආනපානට ආවේ ආවට පස්සේ ආනපානේ අර තිබුණ තැනම තිබුණා නැත්නම් ඇවිස්සිලාද මුල ඉඳලා පටන් ගන්න උනාද කියලා අන්නේ විස්තර වැරදිච්ච තැන ඉඳලා හරිගේ තැනට නන්නත්තර වෙච්ච තැන ඉඳලා තමන්ගේ ගෙදෙට්ට එනවා වගේ. අන්නේ විස්තර නැවත නැවත බලනති පිට යන කෙනාට විතරයි බලන්න පුළුවන්. ඒ බලනාසුලුව භාවනා කරන පිට යන ප්‍රශ්නයක් නෙවෙයි. පිට යාම පරිේශණයකට තොරතුරු ලැබීමක්. ඒ නිසා පිට යනවට පශ්චාත්තාප වෙනවා පැසක තබලා. පිට ගියේ හිත නැවත අරමුණ කරා, gedara කරා, නිවස කරා. ආපහු එන ගමන විශ්සර පුළුවන් තරම් බලන් උනන්දු එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ සාමාන්‍යයෙන් මගේ එදිනදා ජීවිතයේ අවිවේකී නමුත් දැන් අවුරුදු 10ක පමණ කාලයක සිට භාවනාවට ඇති කැමැත්ත නිසා හැකි සෑම අවස්ථාවකම භාවනා වැඩමුළු වලට සහභාගී වී ඇත. මම පුරුදු කර ඇත්තේ බුද්ධානුස්ෘතිය, මෛත්‍රී, පිළිකුල් සහ මරණානුස්මතියයි. සහ විදර්ශනා භාවනා ක්‍රමයි. සක්මන් භාවනාව වැඩිපුර පුරුදු කර නැත. නමුත් මෙවර ඔබ වහන්සේගේ දේශනා පරිදි සක්මන් භාවනාවටද යොමු විය. අද උදයේ විනාඩි 45ක් පමණ සක්මන් භාවනාව කළෙමි. මහතට පැමිණ පරයන්ක භාවනාවේ යෙදුණෙමි. සිත ආනාපානයේ යෙදුණු විට මිනිත්තු 10කින් පමණ සතිය වැඩුණි. මට දැනුනේ වනාන්තරයක ගලා යන ගංගාවක් අසල මම සිටිනවාසේය. ගඟ මත ඇති ගල් වලට හිරු එළිය වැටි ඒවා විසිතුරු ලෙස දිලිසෙනවා දැක්කෙමි. මගේ සිතට විශාල සැහැල්ලුවක් දැනේ. විනාඩි කිහිපයකින් මම මේ සැහැල්ලුව සහ සැපය වින්දෙමි. ඉන්පසු මම සතියෙන් මගේ ශරීරයට සිත යොමු කරමි. පළමුව හිසේ සහ මුහුණට හිත යොමු කළෙමි. ඊටමත් පැහැදිලිව හිස් කබලේ හිස් කබල නළල ඇහිබැම ඇස කන කම්බුල නාසය සහ මුඛය ඇතුලේ සියලු කොටස් මෙනෙහි කිරීමට හැකියිය. ස්වාමින් වහන්සේ මම මේ කරගෙන යන ක්‍රමය නිවැරදිදයි කියා දැන ගැනීමට කැමැති බැවින් ඔබ වහන්සේගෙන් ඊටමත් කාරුණිකා කරුණාවෙන් අවවාදයක් දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ වේවා. සාදු සාදු. හරිනම් සතිය වැඩි. ඒක තමයි එකම එකම යාර මේ මේ මෙනු කෝදුවයි තියෙන්නේ. තමයි දවසින් දවස දවසින් දවස සත්‍යමත් අවස්ථාව පරියන්කේ සක්මනේ එදින්දා වැඩ වැඩෙනවනම් එච්චර තමයි භාවනා හරි කියලා කියන්න තියෙන්නේ. කැඩුනයි කියලා සතිය කැඩනයි කියලා කලබල වෙන්න එපා. සතිය කැඩෙද්දී හරි කමන්නේ හැදෙද්දී හරි කමන්නේ නැවත නැවත කිරීමෙන් තමයි එහෙම නැත්නම් සතතාභ්‍යාසයෙන් තමයි අපි අපේ චරිත ගොඩනගාගන්නේ. ඒ නිසා බැලු අහගෙන ඉන්නකොට නම් පේන්නේ වැඩේනම් වගේ නමුත් සැකයක් ඇතුවයි කියලා තියෙන්නේ. එනිසා ඒ සැකේ දුරු කරගෙන සතිය වැඩි වීම සඳහා අඛණ්ඩව පැවැත්ම සඳහා කුමක් කළ යුතුද? අන්නේ දේ කරන්න කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. අද ලැබුණු ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම භාවනා වැඩසටහනට ආදුණයේ ආදුනිකයෙක් වූ මම පුහුණු කරනු ලබන සක්මන් හා ආනාපාන සති භාවනාවලදී උද්ගත වූ ප්‍රශ්න දෙකක් සඳහා ඔබ වහන්සේගේ අවවාද හා උපදෙස් බලාපොරොත්තු වෙමි. මම සක්මන් භාවනාවද කරන්නේ කරගෙන යන්නේ මි. භාවනා උපදෙස් අනුව භාවනාවට ප්‍රවිෂ්ඨ වීමේ මූලික පියවර හැටියට භාවනාවට සූදානම් වීමේ මූලික ඉරියව්වට සිහිය රඳවා ගතිමි. එහි සිහිය පිහිටුවීමෙන් ටික වේලාවකට පසු සක්මන් භාවනාව ආරම්භ කරමි. ඉන්පසු වම දකුණු දෙපසට සිහිය යොමු කරමින් භාවනාවට අදාළ පාවල පහළ කොටස්වල විවිධ ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණය කරමින් පාදයට ස්පර්ශවන පොළවේ රළු සිනිඳු ගති ස්වභාවයන්ද නිරීක්ෂණය කොට සිහිය පිහිටවමි. එසේ කරගෙන යාමේදී පාදවල පහළ කොටසේ වලලු කර මස් පිඬු සහ දනහිස්වල වේදනාවක් ඇති වෙයි. මෙය භාවනාමය ප්‍රතිඵලයක්ද යන්න පහදා දෙනු මැනවි. ආනාපාන සති භාවනාවටද පළමු පරිදිම සූදානම් වීමේ ඉරියව්වට සිහිය පිහිටවා ගනිමි. ඉරියව්වේ සිහිය පිහිටවීමෙන් පසු ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ආශ්වාස සහ ප්‍රශ්වාසයට සිහිය පිහිටවමි. ටික වේලාවක් මෙසේ සිහිය පිහිටුවාගෙන සිටින අතරතුර සමහර අවස්ථාවල රතු වර්ණ සහිත පසුබිමක කළු වර්ණ සහිත නොයෙක් රටාවන්ද තවත් අවස්ථාවක කළු වර්ණ සහිත පසුබිමක රතු පැහැති රටාවන්ද දැర్శණය වේ. නොදැනුවත්වම සිහිය එහි පිහිටයි. සිහිය එහින් බැහැර කිරීමටද කැමැත්තක් ඇති නොවේ. මෙය භාවනාව කඩා කප්පල් කිරීමට ඇති කල බාහිර බලපෑමක් යයි සිතමි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් හා අවවාද බලාපොරොත්තු වෙමි. මෙපින් බලෙන් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුව ලබා ගැනීමට හේතු වේවා වාසනා වේවා සාදු සාදු මේ තියෙන එකනට මේ සතිය සහ භාවනාව කියන දෙක එච්චරම තේරුම් ගන්න බැරුව කරන කතාවක් වගේ තියෙන්නේ භාවනා කියන වචනේ පොඩ්ඩකට අමතක කරන්න මේ රිට්‍රීට් එක ඉවරනකම් සතිය කියන එක විතරක් කතා කරන්නේ සතිය කියන්නේ භාවනාව තමයි ඔය භාවනා කියන වචන හරීම මායාකාරී වචනයක් ඒක අයින් කරලා ඒ වෙනට සතිය කියලා දාන නිසා සතිය වැඩෙනවනම් නැත්නම් සතියට අපි ප්‍රවිෂ්ඨ වෙනවනම් සතිය දිනුනනම් ඉච්චා මොන එක හරි මොන අරමුණ එකක් හරි ගන්න දෙකක් හරි ගන්න මාරු වෙද්දි හරි කමන්නේ සතිය වැඩිම තමයි භාවනාව කියන්නේ මේ සතිය වැඩන එක සතිය වැඩන එක භාවනාවට බාධාවත්ද කියලා අහලා තියෙනවා. එතකොට පේන තියෙනවා අර මූලික මේ කමඨහන උපදේශික sannivedana වෙලා නැහැ නැත්නම් සම්නිද වෙනකොට පටලවිලා තියෙනවා ඒ නිසා භාවනා කියන වචනේ පොඩ්ඩක් පැත්තක තියලා සතිය කියන සංකල්පය තුලින් වාතාව ඉදිරිපත් කරන්න එතකොට නම් එච්චරම් පශ්චාත්තාප වෙන දෙයක් නැහැ නමුත් අර ඉදිරිපත් කිරීමේ තියෙන ප්‍රශ්න නිසා මේකේ පොඩි පැංගිරි ගතියක් පේන්න තියෙනවා ඒ නිසා සතිය වැඩෙනවයි කියලා විශ්වාස නම් ඒකට අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. මම ඔබ වහන්සේගේ කමඨහන් අනුව අවුරුදු දෙකක පමණ කාලයක් ආනාපාන සතිය පුහුණු කෙරුවෙමි. මට දැන් පරයන්කේ ඉඳගෙන ස්වල්ප වේලාවකින් ආනාපානයන් සිත සතිමත් කරගත හැක. ඔබ වහන්සේ කමඨහන් දෙන විට කියා තිබෙනවා මේ අවස්ථාවට පැමිණි විට ආනාපානය පහුරු නොගා ඊට ඔබෙන් ගොස් මට දැනෙනවා යයි සිතා සතිමත් වීමට පින්වත් ස්වාමින් වහන්ස මෙය තවත් පහදා දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට නිර්වාණ සුවය පතමි. ඔය ආනාපානය අරමුණු කරගෙන ආනාපානය නිමිති කරගෙන භාවනා කරලා ඒ ආනාපාන කෘත්‍ය සම්පාදනය වුණා නම් ආනාපාන තිබුණත් නැතත් මෙනෙහි කරත් නැතත් ඊට ස්වාධීනව ස්වායක්තව සතිය පවතින බවට පුහුණු කරන එක ඒක හරියට බයිසිකල් පදින්න පුරුදු වෙනාවේ අත් දෙකින්ම අල්ලගෙන පැද්දට බයිසිකල් පුරුදු වෙනකොට තනියට කතාල්ලා පදින්න පුරුදු වුණාට කවන්නේ තවත් හොඳට පුරුදු වුණාට පස්සේ අත් දෙකම අතහැරනවා පැද්දයි. නමුත් ආරම්භයේදී බෑ අත් දෙක අතහැරලා පුරුදු වෙන්න. ඒ නිසා ආනපනේ අල්ලගෙන පුරුදු වෙන්න ඊට පස්සේ ආනපනේ අතහැරලා මෙනෙහි නොකර නැත්නම් ආනපනේ වටපිටත් බලබලා සතිය දිනු වෙන හැටි බලන්න ඒක මේ විවිධාංගීකරණයක් සතියේ ඉතින් ඒක අර ආර්ය පරිශ්‍රණයෙම දැනගන්න ඕනේ. පොත්වල නෑවුවා. කරලා ඇති කරගත්ත සතිය අතුයිටි බිහිදලා වැඩෙන හැටි, මල්පල ගන්න වෙන හැටි බලන්න ඒ සතියට එන අභියෝග හරහා කඩා ගන්න තු දිගට යන්නත් එකයි තියෙන්නේ. එතකොට ආනාපානය ස්වායක්ත වෙනවා. ආනාපානෙන් ස්වාධීන වෙනවා. ඒකෙච්චර බරකට ගණන් ගන්න එපා. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත নমස්කාර පූර්වක ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව පිළිබඳව දෙන ලද උපදෙස් අනුගමනය කරමින් මෙම භාවනාව ආරම්භ කරමි. පාදයේහි සිත පිහිටුවාගත් පසු සක්මන ආරම්භමි. එක් එක් වේගවලින් ගමන් කරමින් පාදවල සිත පිහිටුවා ගත හැකි වේගය හඳුනා ගනිමි. ඔසවමි, ගෙන යමි, තබමි යන අවස්ථා තුනෙහි සිත පිහිටුවා ගැනීමට හැකියාව ඇතිවන තෙක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. වරින් වර බාහිර සිතුවිලි වලින් සිත විසිරී යාමට තැත් කරන මුත් ඔබ වහන්සේ දී ඇති උපදේශ අනුගමනය කරමින් සිත විසිරී යාම වලකා ගනිමි. යටපත්ත තිබූ పూర్ව අත්දැකීම නැවත මතු කර ගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටටපත් වෙමි. ඔබ වහන්සේට පින් සිදු වේවා. පර්යංක භාවනාව සක් සක්මන් භාවනාවේදී සිත තැම්පත් වන බවක් දැනෙන විට පර්යංක වාඩන පර්යංකයට වාඩි වෙමි. වාඩි වී සිටින ඉරියව්ව දෙස හිත යොමු කර සිටින විට කය තැම්පත් වීමට උත්සාහ කළද ආනාපානය තුලින් සිත තැම්පත් කර ගැනීමට උත්සාහ දරුවෙමි. පසුව ඔබ වහන්සේ දෙනු ලැබූ උපදේශ අනුගමනය කරමින් කිසිදු අරමුණක් නොගෙන වාඩි වී සිටින ඉරියව්ව දෙස බලා සිටින විට નિરાයාසයෙන්ම කය තැන්පත් වී ඒ සමග සිතද තැන්පත් වීමට සූදානම් බව හැඟියයි. එයට අනුබලයක් වශයෙන් ආනාපානයට සිත යොමු කරමි. සැලකිය යුතු වේලාවක් ගතවන විට සුසුම් හෙලන්නාක් වැනි දීර්ඝ හුස්මක් පිට වී සිත කය දෙකම තැන්පත් වන බව අද්දුටුවෙමි. එතෙන් සිට වාතය නාසය තුලට ඇතුළු වන හැටි පිටවන හැටි බලා සිටිමින් ඇතුළු වීමේදී හට පිටවීමේදී ගැටෙන ස්ථානය හඳුනාගෙන එම ස්ථානය නිමිත්ත වශයෙන් තබාගෙන ඒ දෙස සිත් යොමු කර බලා සිටිමි. බාහිර සිතුවිලි අවට ශබ්ද කයේ වේදනා මගින් අරමුණට බාධා පැමුණුනද ඔබ වහන්සේ විසින් දෙන ලද උපදෙස් අනුගමනය කරමින් ඒවා මගහරවා ගතිමි. මෙලෙස අරමුණටම සිත යොමු කරගනිමින් සැලකිය යුතු වේලාවක් සිටින විට සමාධිය ගැඹුරට පත්මන බවක් දැනේ. ඒ අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යන තත්වයටපත් වී කිසිඳු අරමුණක් නැතුව බලා සිටින්නාක් වැනි තත්වයටපත් වන අවස්ථා ඇත. එවැනි අවස්ථාවන්ට පත්වීමට පෙර పూర్වයේදී පුහුණු කලසේ ධානාංග වලට යාමට හැකිදැයි උත්සාහයක යෙදුණෙමි. නැවත ඒ හැකියාව මතු කරගත හැකි බව පෙනී යන නිසා ඒ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට භාවනාව දියුණු කර ගැනීමටද බලවත් කැමැත්තක් දක්වමි. ඒ සඳහාද ඔබ වහන්සේගේ ගෞරවනීය උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. දැද කියන්නේ කෑකනේ. නෑ ස්වාමීන් වහන්සේ තව දිගට තියෙනවා මම ඒක අඩු කරලා. මේ එක එක මේ මේ රචකයා එක එක වචන දාන්න උත්සාහ කරනවා හොඳට මතක දැන් මේ සතිය වඩනකොට Tamanට ඔක්කොම ටික වෙනවා. ඒ නිසා ආනපාන බැලුවත් ඉරියව්ව බැලුවත් මොකවත් නැති එක බැලුවත් බොජ්ජංග බැලුවත් කොයි එක බැලුවත් ඔකෝ මැද තියෙන ඔක්කොම අල්ලගෙන තියෙන නූල වගේ තියෙන සතිය කරුණා කරලා වගේ නිකන් මේ විවිධාංගීකරණ කියන්නේ මේ රස රසවල හොය අය යන වෙනුවට ඔක්කොම වැඩෙන්න අපිට යෝගාවචරක වාක්‍යෙම තියෙන සතිපට්ඨාන විතරයි. ඒකට ඒ ආකරගෙන යයි. ඒ නිසා මම අරක වැදුවා මේක නෑ කියලා වගේ මේක නිකන් සංකර කරන්න එපා. මේක නැත්තම් ආලවට්ටම් දාන්න යන්න එපා. සතියේ අම්මා කාට දිගටම යනවා තේරෙනවා නම් ඒක කරගෙන යන්න ඒක විශ්වාස කරන්නේ. සතිය කඩහගේ උපරිම අර්ථචර්යාව කරනවා. එහෙම නැත්නම් සුභසිද්ධිය කරනවා. අපිට අවසුරන්න ඕන කමක් ඇත්තේ නැහැ. හැබැයි සතිය අකන්න වෙන බවට නම් අපි යෙදිලා වැඩ කරන්න ඕන බව මතක් කරගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවණීය ස්වාමීන් වහන්ස. මම මෙහි ආදුනිකයෙක්මි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම උඩමළුවේ සක්මනෙහි යෙදුණෙමි. සිටිමි යන සිතුවිල්ල දැන දකුණ තබමි වම තබමි යන සිතුවිල්ලෙන් සක්මනේහි යෙදුණෙමි හැරෙන විටදී එය සිහි කරමි পায় බිම තබන විට වැලි පෑගීම විලුඹ පළමුව පොළවට පතිත වීම දෙවනුව මැද ඇඟිලි වැදීම සිහියෙන් සක්මනේහි යෙදුණෙමි පර්යංක භාවනාව දෙපා නමාගෙන කොට්ටේ උඩ වාඩි වී දෙයත් භාවනාවට හුරු කර තබා ඉඳිනා ඉරියව්ව සිතින් මෙනෙහි කළෙමි. ටික වේලාවකින් දෑත වැඩිපුර තදට බැඳුන ආකාරයක් සහ දෙපතුල් බැඳී ශරීරයද එක්ව කැටි වී සිටින ආකාරයක් දැනුනි. මම නොසැලී ඉරියව් සිහි කර සිටියෙමි. විටක සිත අරමුණෙන් බැහැර වන විට ෂණිකව අරමුණට සිත ගතිමි. බොහෝ වේලාවකින් ශරීරය උණුසුම් බව ලැබුණි. බවක් දැනුනි. එපමණයි. මම මීට පෙර භාවනා කර ඇත්තේ නවආරහාදී බුදුගුණ මෛත්‍රිය මරණය වැනි භාවනා පමණය. වැරදීමක් ඇතත් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. මෙයට උපදෙසක් දෙන මෙන්ද ඊතා ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. බුද්ධානුස්සතිය මරණසුතියේ තියෙන සතියම තමන්ට අත්දකින්න පුළුවන් මේ කයේ පවත්තන යාම විතරයි මේක වෙනසකට තියෙන්නේ. කාර්කය නැත්නම් මේ ක්‍රියාකාරීත්වය නේ සතිය දිගේ එනිසා පුළුවන් තරම් ඇති කරගත්ත සතිය දිගට පැවැත්ව ගන්නද වැඩි වෙලාවක් මුණට මුණ තියලා තියාගන්න කල යුතු යම් ප්‍රයෝගයක් ප්‍රයත්නයක් කරනවා නම් ඒක දිගට කරගෙන යන්න. එතකොට සතිය වැඩනකොට පස්සේ මුල් බැස්සට පස්සේ අපි ඔය කැමැති ඕනම භාවනාවට එක හරව ගන්න පුළුවන්. ඒක නිසා Tamanට සිත් ගන්න ක්‍රමයකින් පහසු ක්‍රමයකින් මේ සතිය දිගට පැවැත්වීමේ ප්‍රයත්නය දිගට කරන්න. වාර්තාවක් තියෙනවා. ගරුතර ස්වාමින් වහන්ස මා නැවතද මෙසේ පවසමි. ඔබ වහන්සේගේ අනුශාසනාවන් බුදුරජාණන් වහන්සේ දෙසුමක්මයි සිතා ධාරණය කළෙමි. පැහැදිලිව වටහා ගතිමි. අනුශාසනයේ පරිදිම මා සිතහා පැහැදිලි සටනක් කළෙමි. එකම අරමුණක හුස්ම ගැනීම සිත කෙතරම් පවති පැවතියත් මොහොතකින් එය කෙලසෙන අරුයු අයුරු පුදුම සහගත බව වටහා ගතිමි. නොසැලෙනසේ තබා ගැනීමට ආශා කළත් තදින්ම එකඟ වුවත් වෙනස් වීමට සිත සැරසෙයි. එකඟතාවය තදින්ම පවත්වා සිටින විට මදුරුවකු මණික් කටුව ළඟ අතේ දෂ්ට කළේය. මගේ සිතට දැනුණු මොහොතේ ඒ අරමුණක් වීමට නොදී එකඟතාවයේ සිටියමි. එහෙත් අත ඉබතට ගැනීමට නැවත බල කිරීමක් මෙන් දැනුණු නිසා මායේ ගැන අරමුණු නොවි සිටියදීත් සිතට පැහැදිලි අරමුණක් තිබියදීත් මේ බල කරන්නේ කවුදයි සිතෙන් බැලීමි. එවිට දුමක් ඇවිත් ගියා මෙන් එය නොදැනී ගියේය. මින් මට ඊටා පැහැදිලි දෙයක් දැනුනි. සිතට තිබිය හැක්කේ එක ෂණයක හෝ එක අරමුණක පමණි. එවිට මදුරුවා කෑම මට නොදැනිනි. මදුරුවා ගැන සිතූ ෂණයේ උගේ කෑම මට දැනුනි. ඒ ෂණයේ නැවත සිත ගැනම සිතූ නිසා එය නැවත නොදැනී ගියේය. මේ පරම භාගයේ මට දැනීම පිළිබඳ ඊටා සතුටක් දැනුනේය. සිත හුස්ම ගැන අරමුණින් මදක් නැවත ගෙන මදුරුවා දෙස ඇස් ඇර බැලුවෙමි. ඌ ඊතා හොඳින් සිටියේය. මට වේදනාද නොදැනුනි. මෙය ඊතා සියුම්ය ගැඹුරුය පැහැදිලිය. මේ වචන පවා ගැළපේදයි නොදැනිමි. මගේ ජීවිතයේ මාලද පරම භාග්යක්සේ දැන් මා සිත දනිමි. මෙය මා කතරම් පහසුවෙන් දකින්නේ ඔබ වහන්සේගේ ධර්මදේශනා මගේ අතුලාන්තයෙන් සමාධි සිටින්ම අවබෝධ වූ නිසයි. ඔබ වාසසේ අනුශාසනා කරන සේක්වා. ඔබ වහන්සේට බුදු බවම පතමි. සාදු සාදු. අර නිල්ලවට ආපු එක්කෙනෙක් එහෙ මැස්සොයි මදුරුයි හරියට ඉන්නවා. ඉතින් එයා කාමරේ ඇතුලේ තාලව ඇතුලේත් මදුරුව පිටත් මදුරුව. ඊට පස්සේ පිට ගිහලා වාඩි වුණාට පස්සේ හුලං වදින් තැනක ඉන්නකොට මදුරෙක් ඇවිල්ලා වහලා. ඉතින් ඒක දිහා ඉඳලා ඉඳලා ඉඳලා දැන් මේක මේක වහගෙන ඉන්නවා මේක හරි ඉසේකක්කමක් කරදරයක් ඉතින් ඒ නිසා හිතලා තියෙනවා කමක් නැහැ ඕන දෙයක් කියලා ඇරලා බලනකොට සමනලීකලු. අඳුරෙක් නෙවෙයි. ඉතින් මිතකේට කනවා දැනෙන හිතේනේ. තාම බලනකොට නෝට යකෝ මේ සමනලීකනේ අතේ වහලා තියෙන කියලා හරි සතුටක්. මගේ හිතට ඕන නම් මම අඳුරෙක් කරගෙන හිත කරක් හිත කරදරයක් හිත කරදරයක් ගන්න වෙලා තිබුණා. නමුත් ඇත්ත කරලා බලනකොට සමනලීක කියලා සතුටක් එනකොට එයා දැක්කලු එයත් එක්කම ජර්මනි ඉඳලා ආපු යාගේ යෙහෙලියක් මේ කන්ද අයින දිගේ සමනලීක පිටිපස්සේ අතංගුවක් කරගෙන ගහ ගහ අල්ලන්න හදනවා. ජර්මනියට ගෙනියන්න. ඒතර කල්පනා කරනවලු චික්කේ මේ මිනිස්සුන්ට මේ සබහා ධර්මයේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. මේ දැකපුවාම මේක අල්ලගෙන ජර්මනිය ගෙනියන්න ඕන කියලා තරහක් ආවා. ඉතින් ලියනවා මේ ඇත් එක වහන්න බලනකොට මේක මధుරේ කිව්වොත් මధుරේ. ඇද්ද ගැල්ල බැලුවොත් සමනලේ. ඒතර මේ සමනලෙක් මගේ ඇතේ හොව කියලා මට සතුටක් තිබුණාට මගේ යාළුවාට තියෙන්නේ සමනේ අල්ලගෙන පිටට ගිහලා විකුල්ලා කීයක් හරි හම්බ කරන්න ඕන ගතිය. ඉතින් මේ තියෙන දේ නෙවෙයි විඳවන්නේ අපි. විඳවන්නේ Tamante හිතට එන දේ විඳවන. ඒක නිසා ඒක තේරුම් ගත්ත පස්සේ තේරෙනවා මේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ අපි හිතන ආකාරයෙන් නෙවෙයි. කොයි දේ ලැබුණත් කර්මානුරූපව තමයි විඳවන්නේ අපි. ඇත්ත දැක්කොත් පේනවා තියෙන දේ අපිට පේන්නේත් නැහැ, පේන දේ අපිට පේන දේ බලනකොට ඒක ඇත්තෙත් නැහැ. ඉතින් ඒක පිළිබඳව පරිශන කරන්නේ නැතුව අපි අපි දකපු දෙනේ අනුන් දකපු දෙයටත් අපි වාද විවාද කරන්න හදනවා ඒ තරම් අමනයි, තකතිරුයි, මරි මෝඩයි. ඒ නිසා පුත්‍රජානන්ස කියන්නේ එක දෙයක් බලපෙක හත් පොළ බලන්නේ කියලා. නැවත නැවතත් බලන්න. බලන බලන බාහිරක් පාසා බලපු දේ පිළිබඳව තියෙන සංඥා වෙනස් වෙනවා. ඒතර පේනවා අපි මෙතෙක් කල මේ කතා කරුවේ මොනතරම් අර්ථ දැනුමක් ඇතුවද ආංශික දැනුමක් ඇතුවද අපි ඉන්නතර මහා ලුකට ගහපා දෙනවා. මම දැකලයි මේ කියන්නේ අතගාලයි මේ කියන්නේ මට එනවද කතා කරන්න කියලා අපි ගහපා දෙන්න හැදුවට මොන්න තරම් කබර ගෝයා තල ගෝයා කරගන්නේ කණ්ඩෝනවට ඒසා කර්ම ශක්තිය වැඩ කරන්නේ. ඒක දැක්කට පස්සේ තේනවා මේ කර්ම ශක්තියට වැඩි ධර්ම ශක්තිය. නැවත නැවත සත්‍ය පිටවගත්ත බෙස කර්මය මොන જાති කරලා සමනලලා මధుරේ කරන්න හැදුවත් මధుරේ සමනලයක් කරන්න හැදුවත් කරවණේක තියා බලන්න ඉන්න පුළුවන් නම් ඒකෙන් එන නපුර ඒකෙන් කරන දුක අඩු වෙන පටන් ගන්නවා. එතකොට මහා ආශ්චර්යයක් වගේ පේන්නේ. හැබැයි ඒ කියන්නේ ඒ තරම්ම මෝඩකමත් ඉඳලා තියෙන වෙන ආශ්චර්යයක් නැහැ. ඒ තරමටම අපිට පේන දේ අපිට බලන්න ඕන දේ තමයි. ඒක නිසා එක සැරයක් බලලා විනිශ්චයකට එන්න එපා. අනු අනු අනුපස්සනා කියලා මේකට කියනවා නැවත නැවතත් බලන්න. ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඉතින් එතකොට අපි බැලීම වැඩි කරනවා විනිශ්චය අඩු කරනවා. ඒක තමයි තලතුණකම කියන්නේ. මෝඩයා බාගෙට බැලලා කටමැත දොඩවන විනිශ්චය කරන්න හදනවා. ඉතින් ඒ විනිශ්චය වැඩි කල් දුවන්නේ නැහැ. ඒක නිසා නැවත නැවතත් එකම අරමුණ බලමින් අරමුණේ මේ පිළිබඳව තියෙන සංඥා වේදනා වෙනස් ඇති ගුණාතරන් සූක්ෂම අහුලගන්න ධර්මෝජාව ඒක දාන කමඨහන් වார்த்தාවට. එතකොට අහගෙන ඉන්න අයටත් ලොකු සාන්තිකර තත්ත්වයක් ඇති වෙනවා. එච්චර. ද එහෙමයි සර්. ස්වාමීනාස මේ මම ඊයේ ඉඳන් සක්මන් භාවනා කරනකොට ඒ தත්ත්වය ඇති උනේ සිහිය හොඳටම තියෙනවා පිට යන්නෙම නැහැ අද උදෙත් ඒ විදිහට කරනකොට මේ හොඳටම සිහිය තියෙනවා ඉතින් මට හිතුණා මම මේ ඇවිදින්නේ මේ සිහිය තියෙනවනේ මේ ආය ඕන්නේ මෙච්චර ඇවිදින්න කියලා මම ගිහලා වාඩි වුණා මට සිහිය දැන් මට ඕනේ නැති වෙන්නවද කියලා බලන්න ටෙස්ට් එකක් කරන්න කියලා මම කෝම්බි රැලක් ගියා එතනින් මං බලාගෙන හිටියා කීපයම ඒ සිහිය එතනමයි. සිහිය යන්නේ පිට. ඊට පස්සේ මං ආයෙ හිතලා මං මගේ ළමයි ගැන හිතුවා. එතකොට මේ මට මේ මේ මේ තේරෙනවා මේවා හිස් මම හිතන්නේ වුණාට දැනෙනවා මේක හිස් වැඩකට නැති දෙයක් කියලා ආපහු සිහියටම එනවා. මේ ඉතින් මට හැම වෙලෙම දැනන දෙයක් ස්වාමීන් වහන්සේ මේ මම දෙයක් මේ රැවිදිනකොට උනත් කවුද ඇවිදිනවා මම පිටිපස්සේ ඉඳන් බලාගෙන ඉන්නවා වගේ දැනෙන ගතියක් තියෙන්නේ මම පිටිපස්ස වගේ ක්‍රියාව වෙනවයි බේ කියන එක හැම වෙලෙම ටැප් එකක් ඇරියත් අර ඒ වගේ දැනනවා මම බලාගෙන ඉන්නවා වගේ තමයි මට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ ඉතින් මේ මම හිතුවා මේක මට පරියන්කයට ගොඩක් උපයෝගී කියලා මං පරියන්කේ ඉඳගත්තා ඒත් හොඳට සිහිය තියෙනවා ඒ වුණාට මේ මේ අර පිම්බෙන හැකිලිම බල බැලුවේ ස්වාමීන් වහන්සේ ඒක මට මේ හරි නිකම් මේ කම්මැලි ගතියක් එහෙම එනවා. මේ අර මේ මේ අර ඊට වැඩිය හොඳයි නිකන් අර සිහියේ ඉන්න එක කියලා හිතෙන පිම්බීම හැකිලිම දිහා බලන් හිතෙන්නේ මේ ඊට පස්සේ ආයෙත් මම ඒක පොඩ්ඩක් සක්මන් කරලා ආයෙත් පැයක කාලයක් හොඳට ඉඳගෙන හිටියා. කිසිම ඇඟේ වේදනාවකුත් නැහැ මොකුත් නැහැ. ඒ වුණාට අර නීරස බව අරකේ වැඩිපුර දැනෙනවා මේ පරියන්කේ. මේ හැබැයි සිහියත් හොඳට තියෙනවා. මේ මේ මේ අර මේ පිම්බීම හැකිලිම දිහා බලන්න කම්මැලිකමක් දැනෙනවා මේ වෙහෙස කරක් වගේ දැනෙන නිසා. මට උපදේශක් දෙන්න ස්වාමීන් වහන්සේ මේකට මොකද කරන්නේ පරියන්කයට කියලා. ආය සක්මන මේ මේ ඒක සිහිය තියෙනවා නම් සක්මන් කරන්න ඕනේද ස්වාමීන් වහන්සේ? නෑ අපේ අපේ මේ මේ පරමාර්ථයේ තියෙන්නේ කොයි ඉරියව්වකදීෝ සතිය පවත්වා ගන්න. ඉතින් සතිය පවත්තන වෙලාවේදී ඒ කෙනාට වැටහෙන්නේ නැත්නම් මේ සතිය තියෙනකන් ආතතිය නෑ. සතිය තියෙනකන් ධාරතේ නෑ, පරිලාහේ නෑ කියලා. ඉතින් එතකොට ඒ කෙනා සතිය ආවට පස්සෙත් තාම සැක කරනවා මම දැන් ඉඳගෙනද සතිය ගන්න ඕනේ ඉඳ හිටගෙන ඉන්න ඕනද මේ කනීරසකම දිහා බලන්න ඕනද ආනපාන දිහා බලන්න ඕනද කියලා කියන්නේ තාම සතිය මෝරලා නැහැ. ඒක නිසා යම් ප්‍රමාණයකට යෝගාවචරය සතිය ඉරියව්වේ හැම ඉරියව්වෙම ගන්න පටන් අරගත්තට පස්සේ යාට තේරෙන්නේ දැන් තියෙන්නේ සතිය නැතිකම නෙවෙයි දැන් තියෙන්නේ සැකේ. තාමත් ප්‍රශ්න ඒ කියන්නේ මේ අසහනකාරී අවස්ථාව සහ අසහනකාරී නැති අවස්ථාව අතර තාම එච්චර පිරිසුදුකමක් දැකලා නැහැ. එහෙම නැත්නම් මේ ලැබිච්ච සති විවේකයේ බුද්ධි විදින්නේ නැහැ. තාමට සැකේට ඉඩ තියෙනවා. ඒක නිසා ඒකට එකම දෙයයි කරන්න තියෙන ওই විදියටම දිගට කරගෙන යන්න උත්සාහ කරන්න බලන්න මේ සතිය නැති වෙලාවල් කොයි වෙලාවක් තියෙන කියලා. ගාකඩ. ඔස් ඒතියෙදි සැකේ තියෙන. මම දැන් බලන්න ඕනේ ආනාපානෙද එහෙම නැත්නම් මේ නීරසකමද එහෙම නැත්නම් මේ සක්මන් කරද්දී සතියේ තියෙනවනම් දැන් මම පරියන්කට යන්න ඕනේද? ආදි වශයෙන් අර වෙනසට අදාළ නැති ප්‍රශ්න රාශියක් සැක රාශියක් පිටිපස්සේ ඇත. මේකට අපි ප්‍රපංච කියන වචනේ පාවිච්චි කරනවා. වාග් බහුල්‍ය කියලා කියන ප්‍රපංච කළ යුතු නැත්නම් උන ප්‍රපංච කරනවා. ඒක ඒක ඒකට වෙන්න හේතුවක් කියනවා මේක ධර්මවිචේ සම්බොජ්ජංගය කියලා අපි පැටලව ගන්න. හිතට කෙලෙස් නැති වුණොත් කෙලෙස් උපේනවා ඒගොල්ලෝ. ඒක නිසා බලන්න එහෙම කෙලෙස් නැති වෙන මාර්ගයක් දීලා ඒ තියෙද්දිත් මෙයා තැක උපදෝ නැටි. ඒ තියෙද්දි ප්‍රශ්න අහන ඇති. ඒ තියෙද්දිත් මොනවා හරි මේ කම්පන චංචල ඇති කරන්න හදන ප්‍රයත්නය මැජික් කාර්යයක් වගේ කියලා සරුවචාන්සිය කියනවා. හතරමං හන්තික මැජික් පෙන්වන මිනිසෙක් වගේ සතිය ඇති වුණාට පස්සෙත් අහනවා සක්මනේදී සතිය ඇති වුණාට පස්සේ දැන් මොකද්ද කරන්න ඕනේ නැත්නම් පරියන්ගිට ගියර කවන්න නැද්ද කියලා. සතිය ඇති වුණාට පස්සේ සතිය කරන දේ කරා. ඒ තියේදී සැක කරන එක තමයි ඒ කෙලෙසල ස්වභාවය. ඒ නිසා ඔය බලාගෙන ඉඳලා අපිට තියෙන්නේ. ඒ ඔහේ බලා ඉන්නවා කියලා කියන්නේ එපා වෙලා අහන ප්‍රශ්නයක්. ඒ නිසා මේ අපි හිතමු හොඳටම පිපාස වෙලාවක උන්ට උස වතුර වීදුරක් දුන්නාට පස්සේ පිපාසි නුනාට පස්සේ අහනවා දැන් මත් වතුර බොන්න දෙපාද කියලා. පිපාසි වුණා වතුර බොන්න ඕනේ නැහැ. පිපාස තියෙනකන් අහන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මේ සතිය අපි ගන්නෙ එදිනදා පරිලාහේ දාහේ නැති කරන්න. ඒ දාහේ පරිලාහේ නැතිවීමට සාපේක්ෂව සතිය දිහා බලන හිටියොත් ඒ දාහේ පරිලාහේ නැති වෙච්ච ගමන් සැකමතු කරනවා. ඒක ඒක සම් ඒක ඒක හුදේකලාව කියලා දන්නෙත් නැහැ. ඒක පිරිචිකතිය කියලා දන්නෙත් නැහැ. ඒක විවේකී කියලා දන්නෙත් නැහැ. දැන් මොකද කරන්නේ? කියලා මේ හිතට මේ විවේකී කියන එක දන්නේම නැහැ. එයා මොනවා හරි හදනවා. ඒක නිසා ඒකම දෙන්න අරින්නේ. ඒක දීලා එහෙම නැත්නම් මේ ඇතිවෙච්ච විවේකේ දීලා බලන්න මෙයා ඒ තියෙද්දි ඒකේ ව්‍යාපාර කරන හැටි, ප්‍රපංච කරන හැටි, සංස්කරණය කරන හැටි, අංග නිරූපණය කරන හැටි එහෙම නැත්නම් සැලසුම් හදන හැටි. එහෙම නැත්නම් චේතනා පහල කරන හැටි. කිසිම අවශ්‍යතාවයක් නැති ගොඩක් කරනවා. ඉතින් මේ සතිය තියෙනකොට මෙහෙමනම් සතිය නැතිකොට කොහොමද කියලා හිතාගන්න. ඒ පිසිගේ බලාමල්ල වගේ කිල්ලෝරක්ම නැහැ. දැන් මේ මොනවාක්වත් කරන්න නැති වෙලාවෙත් එයාට මේ සාමාන්‍ය දරුවෙක් මැරිච්ච තරමට ප්‍රශ්න වර්ගයක් තියෙන ඔළුවේ. අපිට ප්‍රශ්න නැති වෙච්චාම තමයි ලොකු ප්‍රශ්න තියෙන්නේ. නිසා ඒකට උරු කරන්න ඕන කාලයක් උරු කරන්න ඕනේ මේ ලැබිච්ච දේ බුද්ධි විඳින්න. මේ ලැබිච්ච දේ විස්්‍රාම වෙන්න, විවේක වෙන්න. ඒ තරම මේ ප්‍රපංච වේගය. ඒක නිසා හිතන්න සතිය නැති වෙලාවේ අපේ හිත මොන්න තරම් ෆැබ්‍රිකේෂන් කරනවා ඇති කියලාද. කතන්දර ගොතනෝ ඇද්ද? ඒ කතන්දර කොච්චරක් අපි කනවාද? තමන්ම හදාගන්න කතන්දර අනුන්ට කවන්න ඉස්සලා තමන් කාලා ඉන්න බෑ. බුදුසසුනේ කියනවා මේ වගේ ලාට ප්‍රකල්පනා චේතනා ඔය චේතනා ප්‍රකල්පනා අනුසේ වැඩ කරනවා චේතනා පහල කරන්න නැතුව ඉන්න උත්සාහ කරන්නේ ආහන්නත් එපා කරන්න තුව මොනවක්වත් කරන්න බෑ කරන්නේත් නැහැ වෙන දේ වෙච්චා කියලා. එතකොට ප්‍රකල්පනා එළියට පටන් ගන්නවා. ප්‍රකල්පනා නැතර කරලා පස්සෙත් අනුසේ වැඩ කරනවා. මගේ හිත නෙවෙයි මේ මේ හිතේ හැටි එහෙම තමයි. මට උත්තර පිට තියෙනවා කියලා හිතුවොත් කවදාවත් නැහැ. එනිසා මේක මේක වෙන්න අරින්න. ඒකලා හිතන්න සතිය නැත්තම් ඩොන් ගණන් අපි කතන්දර ගොතන හැටි. අනවශ්‍ය වාග් බහුල්‍ය. අනේ වෙනත සම්පප්පලා. ඒ තියලා පෙන්නන මේ වෙලාවේ පෙන්නලා දෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒක ලෙවල ඒකත් ඒ විවේක වෙන පැත්තට පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න ආරම්භ කරනවා. පුදුම විදියට හිත ව්‍යාපාර කරනවා. පුදුම විදියට හිත ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ කරනකොට තේරෙනවා මේක කවම කවදාකවත් සුභ සිද්ධිය සඳහා නම් වැඩ කරන්නේ කෙරුවොත් ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන සඳහාමයි හිත වැඩ කරන්නේ. ඉතින් ඒසයට පොර දාන්න එපා. ආහාර දෙන්න එපා. බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. එනිසා කළ යුත්තේ මොකද්ද කියලා අහුවොත් කියන්නේ නිකන් ඉන්න කියන එක තමයි. මොනවා කරත් මේක අවිස්සන එක තමයි වෙන්නේ. ඒ නිසා ක්‍රමයක් යොදා ගන්න මේ තැම්පත් වුණාට පස්සේ තැම්පතු බුද්ධ විදින්න. ඒක හරි අමාරු. අපි අපිට තැම්පතු බුද්ධ විදින්න දන්නේ අපි ඒ වෙලාව හිතන පාටියක් දැමුවත් හොඳයි, කානිවල් ගියොත් හොඳයි, සුපර් මාකට් ගියොත් හොඳයි, අරක කිතුත් හොඳයි, මේ කිරුත් හොඳයි කියලා අර පෑදීදියට පොරදී එකතු කර ගන්නවා. ඒ නිසා පෑදීදියට පොරදී එක් වෙන්න එපා, අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා කියන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ මම වාඩි වෙලා ඉන්න ඉරියව්වට සතිය පිහිටවගෙන යනවා. එතකොට පොඩි වෙලාවකින්ම අර විවේකී තැනක් වගේ හිත අර සිතුලින් නිදහස් වෙලා විවේකී තැනකටපත් වෙනවා. ඊට පස්සේ එකපාරටම මේ මට දැනෙන එක ගැඹුරු නින්දකට ගෙහෙල්ලා හපෝ ගැස්සිලා හැරෙනවා වගේ තත්යක්. හැබැයි ඒක ඇහි පිල්ලමක් ගන්නවටත් වඩා අඩු වේලාවකදී සිද්ධ වෙලා සිද්ධ වෙනවා. එහෙම තත්යක් මම අත්දිනවා ස්වාමීන් වහන්සේ. ඒකට තමයි තියෙන එක පිළිබඳව චකිතයක්ද බයක්ද නැත්නම් සෙල්ලක්කාරකමක්ද මේක වීම පිළිබඳව Tamange ආකල්පය මොන වගේ එකක්ද? එහෙම මොකුත් නෑ නිකන් හිස් හැඟීමක් තමයි දැනෙන්නේ. විශේෂයක් මොකද දැනෙන්නේ නැහැ. එහෙමනම් මේකට නැවත නැවත එන්න දෙන්න. ඕකේ මේ එnde එnde එnde එnde ඕකේ තියෙන සිලිලාට ගතිය, ඕකේ තියෙන කුප්පණ ගතිය, ඕකේ තියෙන කෝඩු ගතිය, ඕකේ තියෙන කෝල ගතිය නැති වෙලා යනවා. නිතරම බලන්න එහෙම ගැසිලා අවදි වුණාට පස්සේ අකරතැබ්බයක් වුණා අරියාදුවක් වුණා කියලා පශ්චාත්තාපය අද හිතේ තියෙන්නේ. නැත්නම් අපිට ඕන තරමක් ගසපන්. මම මට නැවත සතිය පිහිටවන්න පුළුවන් කියලා ඒක පිළිබඳව තාම පරිේශන කරන්න තියෙන ගතිය තියෙන කියලා හුඟක් කරලා නැවත ආපහු ගැස්සීමකින් පස්සේ හිතේ එන ගමන තමයි උදේට කිට්ටුවෙන් බලන්න ඕනේ. එහෙමයි. ඒ නිසා යන්නේක බලන්නේ නැහැ. යන්නේක බලන්න අපිට දෙන්නෙත් නැහැ. ඇත්තටම දෙන්නේ නැහැ. අපව එන එක ආවට පස්සේ බලන්න ආවට පස්සේ මට තියෙන මේ වෙච්ච එක ගැන පශ්චාත්තාපයක්ද අරාද්ද අරියාදුවක්ද ඒ නැත්තම් මේ කියන්නේ මට මේකේ කිසිම පාලනයක් නැහැ. එහෙමයි. මේ කිසිම ආණ්ඩු මට්ටු කරන මේකේ නේවාසිකෙක් මම නෙවෙයි මේකේ විධායකයෙක් මම නෙවෙයි ගෙහිමියා මම නෙවෙයි මොකද්ද මේ වෙන්නේ කාගේ න්‍යායපත්‍යයක්ද මේ වැඩ කරන්නේ මේ ඔක්කොම නැතුව කිසිම දෙයකට හිතව නැතුව බලනකොට මෙහෙමනම් අපි හොඳටම යෙදිලා හිතමනාපෙන් වැඩ කරනකොට මොකಾದ මේක තුල ක්‍රියාත්මක වෙන්නේ කිසිම පොත් ලැබීමක් මොනවාක්වත් නැතුව දෙනකොට පේන්න පටන් අර ගන්නවා මෙයා කරන දේකුත් නැහැ. ඒ වුණාට කිසිම දවසක සුභ සිද්ධිය සඳහා වැඩ කරන්නේ මේකට අපිට වග කියන්න බෑ මොකද මම දාපු චේතනාවක් නෙවෙයිනේ මේ. මම ඉල්ලපු දෙයක් නෙවෙයිනේ. ඒ නිසා උපය උපාදානා චේතසා අදිඨානාබි නිවේසා නුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. උපේතිත් නැහැ, උපාදානත් නැහැ, චේතනත් නැහැ, අදිෂ්ඨානත් නැහැ, අබිනිවේසත් නැහැ. බලාන ඉන්නවා. මේක මේක යන නාඩගම. එහෙමයි. බලපුවහම ගඟක් ළඟේ වාඩි වෙලා ගඟ ගලනවා කොහෙ යනවා. මා වුන්නේ නැහැ මම ඒක කිසිම විනිශ්චය කිරීමක් අවශ්‍ය නැහැ. මට කරන්න තියෙන්නේ ඒකම දේ නිරීක්ෂණය විතරයි. එතකොට පේන්න පටන් අර ගන්නවා අපිට මේක කරන්න කොච්චරක් සීලයක් කොච්චරක් රුක්ක මූලගත වීමක් කොච්චරක් කරන්නේගත වීමක් කොච්චරක් සතියක් ආවට පස්සේද මේක වෙන දේ දිහා අඩිය පාදලා බලන්න පුළුවන් වෙන්නේ එතකොට කාගේ න්‍යායපත්‍යයක්ද දන්නේ නැහැ එතකොට හිතන්න අපි තරහ වෙලා නැත්නම් ආතාවක් පහළ වෙලා වැඩ කරනකොට මොකාගේ න්‍යායපත්‍යද ක්‍රියාත්මක වෙන්නේ කියලා තන්නි කර කෙලස් ඡණ්ඩ දෙයක් නැහැ එහෙම නැත්නම් පණ්ඩිසාංශ කියනවා ආදරවන්තයෙක් ඉස්සරහින ආදරවන්තියගේ හිත ගැන පොඩ්ඩක් හිතන්න කියලා. ආදරවන්තියක් ඉස්සරහින ආදරවන්තියගේ හිත ගැන හිතන්න කියලා. එතකොට මොන මොන මට්ටමෙන්ද තොන් ගාණෙන් කෙලස් පහළ වෙන්නේ කියලා. මේ මොනවත් නැතුව මෙහෙම ඉන්නකොට මෙයා මෙහෙමනම් නැතිල අපි ආශා කරන දෙයක් ඉස්සරහිනකොට. ඒක කියන්න මේ මේ ප්‍රමාණ කරන්න විදිහක් නැහැ. ඊට පස්සේ අපි යනවා අනේ මෙච්චර සද්ධර්මයේ දම්පන් දීලා වැඩ කරන අපිට ඇයි මේ කරදර එන්නේ කියලා. ඇයි මේ අපිට මේ හිතූ නොහිතූ දේවල් වෙන්නේ කියලා අපි හිතනවා. අපි දන්නේ නැහැ ටොං ගාන කොච්චරද කියලා. අසතියෙන් ඉන්නකොට පහළ වෙන කෙලෙස්. දැන් සතියෙන් ඉන්නකොට හොඳ දෙයක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරු කියාවින මේ ලෝකෙ මේ ටික තමයි කියන්නේ මේක සම්පූර්ණ දුකේ පිටලා තියෙන. ඒක පේන එකයි දැන් මෙතන තියෙන්නේ. මට පාලනයක් නැහැ. මේක වෙනස් වෙන එකේ කවදාකවත් සීමාවක් නැහැ. ඒ බලාන ඉඳිල්ල බලාන එකාගේ මූණට දමල ගන්න බලාන ඉඳිල්ලක් තියෙන. දුකමයි තියෙන්නේ. එහෙමයි. ඒ නිසා මේක දිහා බලනකොට අපිට තේරෙන්නේ නැතුනට දෙයියෝ වඳිනවලු. බ්‍රහ්මයේ වඳිනවලු මේ වංශ ජීවිතෙන් වැඩක් ගන්නවා කිය. ඔව් ස්වාමීන් වහන්සේ තවත් ඒ කියන්නේ ලං කරලා කතා කරන්න ඕන. තවත් දෙයක් ඒ කියන්නේ අර ඔබ වහන්සේ ධර්මදේශනාවදී කිව්වා අර පොල් පිටක් වගේ කියලා අර එක පැත්තක් ඒක කියන්නේ ඇත්තම ශරීරය දැන් ගොඩක් උණුසුම් වෙලා තියෙනකොට සමහරලාට දාඩිය පිට වෙනවා. ඒ දාඩිය පිට වෙනකොට අර දැන් සිදුරුමත් වෙලා දාඩිය ඇඟ දිගේ සමහරලාට ඒ ගලන් ගිහිල්ලා ඒත් එක්කම පුදුමාකාර විදිහට සිසිලසක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ දෙක එක ළඟ අර මේ තියනවා කියලා හිතෙනවා. ඒක ඉතින් විලයනයේ গুপ্ত තාපය කියලා උගන්වලා තියෙන දක දන්නවද? වාෂ්පීකරණය වෙනකොට වතුර වාජනයේ සීතල වෙනවා. ඒ වාෂ්පීකරණ වීම නිසා ඒක සීතල කරගෙන තමයි කරන්නේ. ඒ ඒ තඳහා උණුසුම සහ සිසිත අතර අපිට නොතරින ඌර්ධෝපාතනේ වගේ වියලෙනේ গুপ্ত গুপ্ত තාපයක් තියෙනවා. ඒක දකින්න බෑ මේ මගේ සීතල මගේ උණුසුම සීතල හොඳයි උණුසුමයි කියපුවාම අපිට මේකේ විද්‍යාවක් දකින්න බෑ. ඔය හැම එකක්ම සිද්ධ වෙන්නේ ඒ ධාතු ක්‍රියාකාරීත්වයක් අපි මේක එක පැත්තට හොඳයි කියන එක පැත්තට නරකයි කියන එක පැත්තට මගේ කියන එක පැත්තට මගේ නෙවෙයි කියනවා. ඉතින් කන්දන්දර ගොතනවා. ධාතුන් දන්නේ මේ මොන මොඩිද මේ කතා කරන්නේ කියලා. මේ මොඩියද කතා කරන්නේ කියලා ධාතුන් දන්නේ මොකට හිතෙනවා අනේ මේ අහ කියන ධාතු ටිකට මොන තරම් නව කතා ලියනවා. මොන ගතන් ටෙලිග්‍රාම හදනවාද මොන කතන් මොන තරම් කතන්දර ගොතනවාද ඒක නිසා කතන්දර කිච්චට පැත්තක තියලා මේක දිහා බලහනින්න දෙන්නෙකුට වෙනසක් නැහැ. ඕකම තමයි කාට පෙන්වත් වෙන්නේ. ඒ නිසා තවදුරටත් මේ නිරීක්ෂණයට යන්න දෙන්න. එතකොට අපි වැඩි කතා නොකරන පිරිස් බවට පත් වෙනවා. එහෙමයි. වහන්සේට තේරුම් සරණයි. දැන් අපිට තියෙනවා විනාඩි 45ක විතර කාලයක් සක්මණ සඳහා ඊට පස්සේ අපි එකතු වෙන්න බලාපොරොත්තු වෙමු.